ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ශ්‍රමණ ධර්ම සාක්ෂාත් කරගත්තද? ඒ බලාපොරොත්තු වෙච්ච ගිහිගේ අතහැරීමෙන් බලාපොරොත්තු වෙච්ච දේ <coughs> සම්පූර්ණ වුණාද? මනුස්ස ධර්මයන් ඉක්මවල ගියා වූ ඒ උත්තර මනුස්ස ධර්ම එහෙම නැත්නම් ආලමරිය ඥාන දර්ශන ආර්ය ඥාන දර්ශනය කියන තරම් වටින දෙයක් සාක්ෂාත් කරගත්තද කියලා ඇහුවොත් ඒ වෙලාවේ මකු නොවීම පිණිස හයි හති තියෙන වෙලාවේ කටයුතු කරන්නයි කියන. ඉතින් ඒක නිසා සරුවචන් වහන්සේ තමන් වෙනුවෙන් මේ ගීගය තෑරපු පැවිද්දට ශක්ති ප්‍රමාණයෙන් උපස්ථාන කරලා තියෙනවා අනුග්‍රහ කරලා තියෙනවා එහෙම මකු නොවීම පිණිස මහන්නේ මෙන්න රුක්මුල් මෙන්න ගිරිගුහා මෙන්න වනන්තර දහන වඩව් භාවනා කරව් පස්චා අහු විප්පටිසාරෝ අහු අත්ත පස්සේ විශ්ච විප්පටිසාර වෙන්න තියන්න එපා මහාන ධර්ම සම්පූර්ණ කරගන්න කියලා නිතර මතක් කරනවා ඒක හරියට සුගතෝ ආදේවා හැමදාම සරුවචන් වහන්සේ දවසට කීප වතාවක් මේ ගඳ කිලියේ එලිපත්ත උඩ ඉඳගෙන අවසානයේ දකින්න සංඝයාට මතක් කරලා දෙනවා දුර්ලභෝ බුද්ධපාදෝ ලෝකස්මින් දුර්ලභෝ manussත්ත පටිලාභෝ දුර්ලභා ඛන සම්පatti දුර්ලභා පබ්බජ්ජා කියලා තමයි ඉවර කරන්නේ. ඒ දුර්ලභව පැවිද්ද ලැබුවට පස්සේ <coughs> මකුණොවියන් පිනිස තමන් ඒ සාක්ෂාත් කර යුතු උත්තරමනස ධර්ම අරිය ආර්ය අරිය ඥාන දර්ශනය කියලා කියන්න ඒකට ගැළපෙන අලං අරිය ඥාන දර්ශනං කියන විදිහට සාක්ෂාත් කරලා තියෙනවා කියලා. ඒක අපිට මහමෙරක් වගේ බරක් අපේ මේ ජීවිතය තුළ මේ කියන උත්තරී මනුෂ්‍ය ධර්ම සාක්ෂාත් කරනවා කියන එක කළ හැක්කක්ද දැන් මේ 2500 <coughs> වුණාට පස්සේ දැන් මේ බුද්ධ ශාසනයේ ඊගා බුද්ධ ශාසන පිම්පුරණ එකක්ද නැත්නම් ඇත්තටම ශ්‍රම ධර්ම සම්පූර්ණ කරන්න පුළුවන් දෙකක්ද කියන එක උඟ දෙනෙක් ලේසියටත් පහසුවටත් කල් දානවා. ඒකට කියනවා ප්‍රමාද සාසනය කියලා. එහෙම නෑ දැන් වුණත් ඒකට උත්සාහ කරන්න වටිනවා ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන් හො ලැබෙන්නත් පුළුවන්. <clears throat> ඒ උත්සාහ කිරීම තරම් දෙයක් ਸਰවචන්සය اگේ කරන්නේ ඒ නිසා ඒ සඳහා ගන්න උත්සාහයත් වටිනවා කියලා අප්‍රමාද ධර්මයේ වඩන පැත්තකුත් තියෙනවා. ඉතින් පසුගිය අවුරුදු 40 මට අවුරුදු 26 ඉඳලා අවුරුදු 40ෙම මේක තමයි මේ ජීවිතේ මං කැපකිරුවෙත් මේකට බලන් හිටියෙත් මේකට. ඒක බලනකොට කීයෙන් කී දෙනාටද මේ ජීවිතයේදීම මේ ලැබිය යුතු උත්තරම සර්ම සාක්ෂාත් කරගන්න පුළුවන් කියන එක ඒක බොහෝමත්ම මේ සැකයට තුරු දෙන සංවේදී මාතෘකාවක් වුණා. ඔතන මේ Nissan වලට එනකොටත් මම දන්නේ නැහැ එච්චර මේකට පෙළ ගැහිලා තියෙනවද කියලා මම බුරුමිටත් ගිහිල්ලා ඇවිල්ලා පස්සේ ප්‍රශ්න වගේක් මතුවෙලා මම මට මේකේ නිසි බලධාරීකම ගන්න සිද්ධ වුණා. මොකද එතකොට මේක සම්පූර්ණයෙන්ම පිරීලා ගොඩනැගිලිත් කඩාන වැටලා ලයිට් බිල වතුර ලයිට් බිලවත් ගිවා ගන්න බැරි මට්ටමක තිබුණා. ඊට පස්සේ <clears throat> විවස්ථාව කියලා බලනකොට මේකේ විවස්ථා හදලා තියෙන්නේ මේ in this life itself කියන එක. ව්‍යස්තාවේ තියෙන පළවෙනියම මේ ජීවිතේදීම. ඒසට බුරුමේ ඉන්නකොට බුරුම ස්වාමීන් වහන්සේගේ පොතේ in this very life තමයි පොත. පොතේ නම මේ අත්බැවීම කියන එක. ඉතින් මම බැලුවා මේ දෙක බුද්ධ ජාතියෙන් පස්සේ රටවල් දෙක පුද්ගල මනස් දෙකක පහළ වෙච්ච අදහසක්. මේ දෙකම <coughs> දකින්න තරම් මම වාසනාවන්ත වෙලා තියෙනවා. ඉතින් ඒකම මට හිතුණා මේ අපි කොච්චර බාහිරේ චරිචුරු ගගා නෑ බෑ කිය කිය හිටියත් මේක කල හැක්කක් කියන ජනතාවක් ජීවත් වෙන ඉතාම සුළු පිරිසක්. මේ නැගී සිටීම අපේ ලොකු ස්වාමීන් වහන්සේ විදර්ශනා පරපුර කියන පොතේ <clears throat> විස්තර කරනවා නැති වෙච්ච තැන ඉඳලා මේ හට ගන්න තැන දක්වා ස්වාමීන් වහන්සේ පුරුක වෙච්ච හැටි. ප්‍රස්තනා පරපුරේ අර රිලේ රේසයක් දුවනකොට දුවනවිලා අර බැටන් එක දෙනකොට අනිත් එකන බිම වට ගන්න නැතුව අතින් අතට බැටන් එක මාරු කරනවා වගේ ලොකු ස්වාමීන් වහන්සේකට මුල් වෙච්ච හැටි. නමුත් ඒක ලොකු ස්වාමීන් ළඟ තිබුණ ඒ ගතියක් නිසා ඒක ගල්දුවේ පණ්ඩිත ස්වාමීන්ට බාර දුන්නා. පණ්ඩිත ස්වාමීන් කොහොම කෙරුවේ සංවිධානය කෙරුවේ ඔක්කොම පණ්ඩිත ස්වාමීන් කියලා මේ පණ්ඩිත ස්වාමීන් තමයි ගොඩක් කලාවට ලොකු ස්වාමීන් වහන්සේක ගුණේ දුන්නේ. නමුත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සංස්කෘති මහාචාර්ය කැරීත මහත්තයා පොතක් ලිව්වා 1900 බුද්ධ ජයන්තියේදී forest monk of Sri Lanka කියලා. ලංකාවේ භාවනාව නියෝගී සංඝයා, ආරණ්‍ය වාසී සංඝයා කියලා. ඒක ওই ජවනිකාව ලස්සනට පෙන්ලා දෙනවා. මාතර ශ්‍රී ඥානාරාම කියනා වූ මේ යුතිවරණන් වහන්සේ අපිට මේ විපස්සනාව ඇති කරලා දීලා, බුරුමෙන් අරගෙන දීලා, නමුත් ඒකේ ගුණේවත් ගන්න නැතුව ඒකත් පණ්ඩිත ස්වාමීන් වහන්සේට බාර දීලා දෙන්න අම්මයි තාත්තයි වගේ මෙව ශාසනයක් ඇති කරා. හරි ලස්සන ಗುಣ වගයක්. එයා පෙන්ලා දෙනවා මේ ශාසනයේ වැඩේ තියෙන සංඝයාගේ කියන එක මේ දෙනම තේරුම් අරගෙන හිටියා. පන්සල් වලවත්, ගිහියන්ගේ සංවිධානවලවත්, ගිහියන්ගේ දැනුමවත් නෙවෙයි. අපි මැරිලා හරි සංඝයාටයක් හදන්න ඕනේ. නමුත් එතකොට තිබිලා තියෙන ඊටාත්ම දුෂ්කර පරිසරයක්. ඒක නිසා ඒවකට හිටපු අරණ්‍ය ප්‍රතිපදාව කරන සංඝයා වහන්සේලා කියන ඔය ඊලන්දාරි මහාන කරගෙන ගුටි කණ්ඩ වෙන්නේ මේ නමලට කරන්න වෙන්නේ ඕක වෙන්නේ කියලා. නමුත් ලොකු සංසල හරි සතුටු වුණා. ඊලන්දාරි ටිකක් පැවිදි වෙලා කොහොම හරි මේකට පණක් තීගෙන කරගන්න පුළුවන් වෙනවා. ඒකට නැවතත් අර මහාන කමී මේ උත්තරී මනුස්ස ධර්ම අලමරිය ඥාන දර්ශන ඇති කිරීම පිළිබඳ පුංචි සහන් එලියක් ආවා. අපි මෙහෙම තමයි අපේ ඉතිහාසය කියන්නේ. අනිකුත් භාවනා කරන ගුරු પરම්පරාවල් ඒගොල්ලන්ගෙත් ඒ වගේ ආඩම්බරේ කියනවා. ඉතින් හොඳයි. ඉතින් මේ වැඩේ කරගෙන යනකොට හරියට ප්‍රශ්නයක් තියෙනවා අපිට. ප්‍රශ්න දෙකක් එනවා. එතන එකක් තමයි තමන් ළඟ ගුණයක් තියේදී කියාපෑම තේරවාදී ක්‍රමේ නෙවෙයි. ಗುಣ වඩන්ඩ ಗುಣ වසාගෙන ජීවත් වෙන්න. ඊට පස්සේ දැන් සරුවචනාංශ කියන අවසාන මොහොතේ තමන්ගේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා ඇහුවොත් මකු වෙන්න තියන්නත් එපා. ඒකට අවසාන වෙලාවේදී හෙලි කරන්න යමක් තියෙන්නත් ඕන. දැන් මේ භාවනා කරන යෝගාවචරය තමයි මේ ලබලා තියෙන తত্ত্বය මේ අලමරිය ඥාන දර්ශන ආර්ය දර්ශනය කියන තරම් තරම් වෙනවද කියන එක. එහෙම නැත්නම් මේ උත්තරී මනුෂ්‍ය ධර්ම කියන්නේ මොනවද කියන එක ගණන් කරන්නයි භාවනා කරන්නයි ගියොත් සමහර විටක ඒකත් මනසට බාධාවක්. මම මේ ලබලා තියෙන එක ওই කියන උත්තරී මනුෂ්‍ය ධර්ම වල තියෙන ධ්‍යාන වලට වැටෙන එකක්ද? විමෝක්ෂයට වැටෙන එකක්ද එහෙම නැත්නම් සමාධි කියන මට්ටමත් මේකට ලැබිලා තියෙන්නේ නැත්නම් මේක සමාපත්තියද නැත්නම් මේ ඥාන දර්ශනයද මේක මාර්ග ඥානයද මේක ඵල ඥානයද එහෙම නැත්නම් කුසල අකුසල සංහාරයක්ද එහෙම නැත්නම් හිතේ විනීවරණ භාවයක්ද එහෙම නැත්නම් උද්දේකලාවට කැමැත්තක්ද මේ කරුණු 10 මේ විශේෂයෙන්ම භූතාරෝචන ශික්ෂාපදේ පාචිත්‍ය පාළියේ සඳහන් කරලා තියෙන පළවෙනි පාරාජික හතරවෙනි පාරාජික පාළියටත් වැටෙනවා මේක මේ තමන්ගේ නැති ಗುಣ කියාපෑම ඊට පස්සේ භූතාරෝචන ශික්ෂාපදේ තියෙන ඇති ಗುಣ කියමනෙන් හෝ කාට බඩ වඩා ගන්න යනවනම් වසලයි කියලා. ඉතින් ඒකෙදි විස්තර කරනවා එතකොට මේක මේ කියන කරුණු 10 සරුවචන් වහන්සේ දේශනා කරපු එකක්ද නැත්නම් පසු කාලින ආචාර්ය වහන්සේලා ගුණ කරන ලද්දද කියන්නේ මට එච්චරම විශ්වාසයක් නෑ. නමුත් මේක බොහෝ විට තේරවාදයේ පිළිගත් දෙයක් මොනවද මේ උත්තර මනස ධර්ම කියන්නේ. උත්තර මනස ධර්ම භික්ෂුන් වහන්සේලාට නැත්නම් ගියත් අන්න ප්‍රශ්න නැහැ භාවනා කරනට ධ්‍යාන විමුක්ෂ සමාධි සමාපatti ඥාන දර්ශන මාර්ග ඥාන ඵල ඥාන කුසල රස්කේ මේ කුසල මේක තියෙන්නේ මේ කෙලෙස් සංහාර එහෙම නැත්නම් චිත්ත විනීවරණ ශූන්‍යාගාරයේ අභිරමණය. අපි ඒක තමයි ඊයේ අවසානයේ මතක් කරගත්ත එක. මේ 10න් කොයි එකට ආවත් ඒ කෙනා උත්තරීමස්ස ධර්ම සහිතයි. එහෙම නැත්නම් අලං හරිය ඥාන දර්ශනක්. අලිය ඥාන දර්ශනක් තියෙනවා කියන තරම් සුදුස්සා. ඒකට ඒකේ යම් කිසි කෙනෙක් Taman ගත කරලා තියෙන ජීවිතයේ හුද්ධිකලාවට කැමති, ගිරිකන්ද ගිරිගුහාවලට කැමති, විවේකයට කැමති, Tamanගේ අභිවෘද්ධියට කැමති කියනවනම් අවසාන පරිච්ඡේදයෙන් ඒකත් උත්තරීමනස ධර්මයක්. මේකවත් තව කෙනෙකුට කියන්න යන්න එපා. ඒක තමයි උපසම්පදා මාළිකේදී කියන්නේ අඩුම තරමෙන් මම හුදකලාවට කැමති කෙනෙකුට කියන්න නෝ ඒක තමන් උසස් කර දැක්වීමක් සහ අනුපහත් කර සැලකීමක් වෙනවා සංඝ සමාජය ඇතුළත. නමුත් ඒක ඇතුළතින් වැඩි යුත්තක්. නිතරම බලන්න ඕනේ මං කරන කතා මං කරන ක්‍රියා මගේ ජීවන රටාව කැලේටද බර නැත්නම් නගරෙටද එහෙම නැත්නම් විවේක සේනාසනයකටද එහෙම නැත්නම් මේ නගර ජීවිතයටද කියලා බලලා පුළුවන් තරම් ශූන්‍යකාරය අභිරමණය කරනවා කියන පැත්තට තමයි භාවනාව පටන් ගන්නවට කියන්නේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාකාරගතෝ. ඒක ආනාපාන සති දේශනා කරන හැම තැනකම අතනෑර දේශනා කරන තැන කරලා තියෙනවා කියන ලොකු සාංශي අපිට පොත්වල ලියලා පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ අනිකුත් භාවනා නම් ගිහිගේ ඉඳගෙන කොඩි ගහයට ගෙන්දගම් පොළවේ කරන්න පුළුවන්. ආනාපාන සතිය ගැන කතා කරන හැම වෙලාවෙම සරුවච්චන් වහන්සේ මේ අරඤ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශූන්‍යාකාරගත වීම පෙන්ලා තියෙනවා. ඒක නිසා භික්ෂුවක ගතිය පසු කාලීන තමයි මේ අරණ්‍ය වාසී ග්‍රාම වාසී කියලා දෙකකට කඩාගෙන තියෙන ගන්ත දූර විපස්සනා දූර කියලා මුල් කාලේ එහෙම එකක් තිබිලා නැහැ. ධම්පද අට කතාව පටන් ගන්නෙම ওই ගන්ත දූර විපස්සනා දූර කියන දෙකට පටන් අරගෙන. ඉතින් ඒක නිසා කෙසේ නමුත් මේ දෙකෙන් ඒ ග්‍රන්ථ দূරය බලවත් බවත් වැඩි ඡන්දයක් බවත් පිළියර ගන්න. ඒ නිසා සංයුත්තනික අට කතාවේ තියෙනවා මේට අවුරුදු 1500කට ඉස්සෙල්ලා අරණ්‍ය වාසී සංඝයා සහ ග්‍රන්ථ දූර කරන සංඝයා අතර දෙබසක් සාකච්ඡාවක් විවාදයක් තිබිලා අරණ්‍ය වාසී සංඝයා පැරදිලා තියෙනවා. දිනලා තියෙන ග්‍රන්ථ දූරේ තියෙන කට්ටිය මොකද ඒගොල්ලෝ විචක්ෂණයි. ඒගොල්ලෝ තර්කයට බරයි. ඒගොල්ලෝ දිනලා තියෙනවා. ඉතින් ඒක නිසා එදා ඉඳලා මේක දෙකට කැඩිලා ආරණ්‍ය ගත වීම රුක්ක මූල ගත වීම කියලා දෙකට කඩලා තියෙනවා. ඉතින් ලොකු ස්වාමීන් ඉන්න කාලේ කියනවා අපි ආරණ්‍ය ගත වුණාට අපි ත්‍රිපිටකයක් දැනගෙන ඉන්න නිසා අපේ ලොකු සංසත් පඬිතු භාගේ පාස් කරපු නිසා අපිට මේ කරගන්න දෙයක් නැතිකමට ආරණ්‍ය ගියයි කියන චෝදනාව කවුරුත් කරන්න දෙන්නේ නැහැ. පොදුවේ කරනවා ඒක නිසා මේ සංඝයා ත්‍රිපිටකය පිළිබඳ සෑහෙන අවබෝධයක් තියාගෙන ඉන්න ඕන. මම භාවනා කරනවා මට කරන්න බෑ කියලා හරියන්නේ නැහැ. ඒ නිසා භාවනාවට බාධා කරගන්න එපා. නමුත් චින්තාමය ඥාන, සුත්තමය ඥාන, චින්තාමය ඥාන භික්ෂුවක් සතු විය යුතුයි. ඊට පස්සේ තමයි අපි ඒ මේ ප්‍රතිපදාවට බහැලා ඊට පස්සේ පරියත්ති සාසනේ ප්‍රතිපatti සාසනේ ප්‍රතිවේද සාසනට යන්න පුළුවන් වෙන්නේ. එනිසා පුංචි කරන්න නෙමෙයි තියෙන්නේ. ඒක නිසා ලොකු සංසය ලියලා තිනවා යෝගාභ්‍යාස ආශ්‍රමයන් හිද යෝගාශ්‍රමයන් හිද යෝගාභ්‍යාස ආශ්‍රමයන් හා සමාන ගතිපැවැත්ම දිනු කළ යුතුයි. මන භාවනා කරන පොතපතේ දැනුවත් තියෙනවා. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මම ඒකයි මේ කියන්න හදන කාරණාව. මම මේ ලබාගත් తত্ত্বය සමාධියක් කියන වටිනවද? මම මේ ලබාගත් සමාධිය විමෝක්ෂයක් කියන වටිනවද? මම මේ ලබාගත් සමාධිය සමාපත්තියක් කියන වටිනවද? මම මේ ලබලා තියෙන එක මාර්ග ඥානයක් කියන වටිනවද? ඵල ඥානයක් කියන්න වටිනවද? චිත්තෝපක්ලේශ අයින් උනායි කියලා කියන්න පුළුවන්ද? නැත්නම් මේක ඇත්තටම මම මේ ගත කරන ජීවිතයේ ශූන්‍යාගාරයට අබිරමණය කියලා පුරාජේරුව විතරද? එහෙම නැත්නම් ඇත්තටම මට එහෙම වෙලා තියෙනවද කියලා දැනගන්න පසු කාලීන ආචාර්යවරු මේ වශීතා පුහුණු කියලා තමන් ලබන ධ්‍යාන, තමන් ලබන මාර්ගඵල නැවත පරීක්ෂා කිරීමේ ක්‍රමයක්. එහෙම නැත්නම් තමන්ට තමන් ඒක සහතික කර ගැනීමේ ක්‍රමයක් තිබිලා තියෙනවා. ඉතින් මේක හරීම කැමැති කට්ටිය මේ කියාපාන්න කැමැති කට්ටිය මම දැන් පළවෙනි ඥාන ලැබලා තියෙනවා මම දෙක ලැබලා තියෙනවා තුන ලැබලා තියෙනවා නැත්නම් මං ඉන්නේ සංකාරූපේක්ඛා ඥානේ මං ඉන්නේ උදයබ්බේ ඥානේ කියාගෙන හන්දියක් හන්දියක් ගන්න කෑ ගහන්න කැමැති. ඉතින් එහෙම කෙනාට පයින්නරි ලෝන්ට ඉනිමම් මැදිල්ලක් වෙනවා මේ උපක්‍රම දෙන්න ගියා. එහෙම නැත්නම් මං ඉන්නේ හතරවෙනි ධ්‍යානේ මං ඉන්නේ තුන්වෙනි ධ්‍යානේ මං ඉන්නේ අහවල් එකේ කියලා කියන්න උත්සාහ කරනවා. ඉතින් ඒක තියා ඒ කෙනෙකුට මේ පයින්සෙලුන්ට ඉනිමම් බැඳීමක් වෙනවා. එතකොට මේ දැනුමක් අපි ළඟ තේරවාදයේ පවතින දැනුම් කොටසක් තියෙනවා. අන්න එක පාවිච්චි කරලා මේ වික්ෂිප්ත භාවය නැති කිරීමට. හිතේ මකු භාවය නැති කරගෙන මම යන පාර හරි. මේ ලබලා තියෙන්නේ මගේ යනකොට හම්බෙච්ච හැතැම්ම කණු ටිකක් තමයි. මේ අහවල් එක කියලා ස්ථිර කරන්න යන්න එපා. මොකද මේ චිත්ත ධර්ම. මේ අතර හරියට අදිමානයේ ඇවිල්ලා වැරදි විනිශ්චය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අදි තක්සේරු වෙන්න පුළුවන්. අවතක්සේරු වෙන්න පුළුවන්. ඉතින් බොහොම ආරක්ෂාකාරී විදියට ලොකු සාංශි කියන හැම වෙලාවම අවතක්සේරු කිරීම නම් ගැළපෙනවායි කියන. මම මේ බලන්න ඇති. ඒකට මම මේක පරීක්ෂා කරලා මිසක බාර ගන්න හොඳ නැහැ. මට සමාධියක් ලැබිලා තියෙනවා. නැත්නම් ධානයක් ලැබිලා තියෙනවා. සමාපත්තියක් ලැබිලා තියෙනවා. මාර්ග ඥානයක් ලැබිලා තියෙනවා. තමන්ට හිත ඒවට එක නෑ මේක තියෙනවද කියලා නැවත නැවත උරගා බැලීම නිහතමානිකමත් එක්ක ගැලවෙනවා. ඉතින් ඒක අද මේ වෙනකොට ලංකාවේ භාවනා කරන ශේස්ත්‍රවල ඒක අව탁සිරු කරලා තියෙනවා තියෙනවනම් කියන්න ඕනයි කියලා. අපිට තියෙනවනේ ඒක කියන්නේ ඒකට අනික් කටියත් උනන්දු වෙනවයි කියලා. ඉතින් ඒ වගේ දේකදී තමයි ඔය භූත ආරෝචන ශික්ෂාපදේ පොඩ්ඩක් අපිට කියන්නේ. සරුවචන්සේ සඳහන් කළා තියෙනවා තමයි තිබුණත් උපසම්පදා නොවිච්ච කෙනෙක් ළඟට කියනවා නම් බඩ රස්සාවට මේක කියනවා නම් ගැළපෙන්නේ නැහැ. ඉතින් අන්න එවැනි තත්වයකදී මේ වගේ භාවනා වැඩමුළුවට වැඩ කරන සංඝයා වහන්සේලාට මේ මාතෘකාව හරි සංවේදී. හරි අදාළයි. ඇති ඒක නිසා එහෙම නොවුනොත් කුකුසකට විචිකිච්ඡාවකට අන්‍යවිත භාවයට හිත යනවා. ඉතින් ඒක නිසා ඔය ලොකු සාංශ ලියපු පොත සත්ත්ව විදුසි සහ විදර්ශනා ඥාන මං කියුවේ 1978 විතර. 78 79 විතර ඇති. ඒක කියනකොට හරි පුදුමාකාර මේ ගමනක් ගිය මිනිස්සෙක් ලියපු පොතක් කියන එක තේරුණා. ඉස්සෙල්ලා මම මහසි සයිඩෝ සාංශික පොත කියවලා තිබුණා. ඒකේ මූල ධර්ම ඇත්තට ලස්සන කියලා තිබුණා. නමුත් මේ ඥානාරාම සාංශිකේ පොත ඒ වගේම අපේ බෞද්ධ ගාන්ත ප්‍රකාශන සමිතියේ Power of Mindfulness කියලා පොතක් ලියලා තිබුණා. ජර්මන් ජාතික ඥානපෝනික හාමුදුරෝ ඥානපෝනික හාමුදුරෝ අපේ ලොකු ස්වාමීන් වහන්සේ තායිලන්තේ අචාන්චා ඔක්කොම යුග පුරුෂයෝ අවුරුදු 100කට ආසන කාලයක් ජීවත් වෙලා ඒ කටයුතු ටික කරලා තියෙනවා. ඒ පොත තමයි මට ඉස්සලාම ධම්මික හමුදුරු දුන්නේ. ওই බුද්ධ ආගම් පොත් කියවලා අපිට තේරිලක් නැහැ. අපිට දැන්නත් බුද්ධ ආගමක සම්මාන පාස් එකක් තියෙනවනේ. හැබැයි සිල්පද ඔක්කොමත් කඩලානේ. ඒ නිසා මේ power of mindfulness කියෝපා. මං කමට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ සිංහල පොත ගෙනත් දුන්නා. පරිවර්තන ඉච්චර හොඳ නැහැ. සීයේ බලමහිමේ කියවලා බලන්න කියලා. ඉතින් කියවනකොට මට තේරුණා මේකේ තියෙන කරබැලීමේ කටයුත්ත. එහෙම නැතුව මේ ආඩම්බර කියාපෑමක් නෙවෙයි. ඒ පොත් දෙකෙන් ඔය ඥානපෝනික ස්වාමීන් වහන්සේ තමන් ඒ ධානයක් මාර්ගයක් මාර්ගඵලයක් සමාධියක් ලැබුවාද කියන එක වශී කිරීම කියන මාතෘකාව කතා කරන්නේ නැහැ. හැබැයි ඒ සංසේ පුදුම ධෛර්යයක් දෙනවා. ජර්මන් මිනිස්සෙක් විදියට මේ සතිය කියන එක අනික ඔක්කොම චෛසිකයෙන් අයින් කරලා හොඳට පතුරු ගහලා විසිතුරු කරලා පෙන්නනවා. ඒක අබෞද්ධයකට පවා ආසාවක් ඇති වෙන කරබැලීමට. මම ඒ නිසා නිතරම ඒ පොත් ගණන් තියාගෙන කවුරු හරි කතා කරගන්න බැරි කෙනෙක් ආවොත් එහෙම වෙලා නැත්තම් ඉංග්‍රීසි භාෂාව තේන මම කියන මේ පොත කියවන්න මට සම්බන්ධයක් නැහැ මේ ස්වාමීන් වහන්සේ. නුවරමයි හිටියේ මට පයින් යන දුර. ඇතැම් හතරක් මම කවදාකවත් පුද්ගලයා දැකලවත් නැහැ. ඥානපෝණි කහමතු මම දැකලවත් නැහැ. මම ඊට පස්සේ ඊපෙරද ඒක හතරවෙනි වතාවට සිංහලට පරිවර්තනය කරා. මොකද කලින් කරපු පරිවර්තන තුනම මට පේනවා භාවනා කරන කෙනෙකුට ඊට වැඩිය හරබත් විදිහට කරන්න පුළුවන් කියලා හිතිලා. ඒක තාම මුද්‍රණයට අවිල්ල නැහැ. නමුත් ඥානාරාම ස්වාමීන් වහන්සේ මෙවුවා ඒ වශීතා පුහුණුව ගැන කතා කරනකොට මට ඒක දෙවෙනි වතාවට ඒක පිළිබඳවම තාවුරුවක් ආවේ පාවොක්සයිඩ් දෙක වැඩ කරන වෙලාවේ. මම මේ පොත් පිටපත් 1000ක් පිටු 1000ක් බුරුම් භාෂාවෙන් සිංහල භාෂාවට දැම්මා. ඒ නිසා මාස ගණක් ගියා මට. යොංග දෙනෙක් හිතුවා මම මේ පාවොක් ක්‍රමය කරන්න හදන නෑ මම කිව්වා පාවොක් ක්‍රමය පිළිබඳ විවේචනාත්මකව මම මේ කරන්නේ. හැබැයි මේ ස්වාමීන් වහන්සේ භාවනා කරපු කෙනෙක්. මේ ශාන්සිය ධ්‍යාන පිළිබඳව හොඳ මෑත කාලේ පහළ වෙච්ච කරලා මෙන්න මෙහෙමයි ඒක තාහුරු කරන්න කියන එක බොහෝමත්ම අපේ ලොකු ශාන්සියට සාධාරණව සාමාන්‍යව විසුද්ධි මාර්ගයත් නැවත හෙලිදක්වමින් එළියට aran තියෙනවා. ඉතින් ඒකෙන් දැනගන්න පුළුවන් අනුන්ට කියාපෑම කොහොම වෙතත් මේ උත්තරී මනුෂ්‍ය ධර්ම කියන්නේ මොනවද කියලා. නැත්නම් අලං අරිය ඥාන දර්ශන. එහෙම නැත්නම් ශුඤ්ඤාගාරේ අබිරමාමීති කියන මේ අඩුම ලන්සුව මොකටයි මේ ශුඤ්ඤාගාරය අපි සම්මනේ කරන්නේ කියන්නේ. ආන්නේ ගැන කතා කරනකොට අපිට සම්පූර්ණ මේ පිළිබඳව තියෙන දැනුම ගන්න වෙන්නේ සමත භාවනා පිළිබඳව ලියවිලා තියෙන පොත්වල. ඒ නිසා ඥාන මේ මහසි සඩෝ ස්වාමීන් වහන්සේ යූනීරේ කියලා බුරුමෙන් කියලා කියනවා අපි මේ විපස්සනා කරනකොට අපි ඉන්න මට්ටම දැනගන්න අපිට යාර කෝදුව මිනුම් කෝදුව ගන්න වෙන්නේ සමත භාවනාවේ සමත භාවනාවේදී රූප ධාන හතර වඩනකොට ඊ타මත්ව පැහැදිලිව මෙන්න මෙහෙමයි පළවෙනි ධානය මෙන්න මෙහෙමයි දෙවෙනි ධානය කියලා සරුවචනහසයි විසින් කරන ලද්ද බොහොම ප්‍රායෝගික පැත්තෙන් උපමාන දීලා කිරන්න මයින්ඩ් පුළුවන් විදිහට හදලා තියෙනවා සර්වචන්සේ සඳහන් කරන පළවෙනි ධ්‍යානය මැටිසුණු ඇඟේ ගන්න ගන්න ඉස්සර ගාලා තියෙන නානකොට මැටි ගාලා තියෙන්නේ ඒ හුඹස් මැටි අරන වතුර දාලා හොඳට කලවම් කරපුවාම ඒ මැට්ටෙහි කිසිම තැනක පෙඟිලා නැහැ කියන්න බැරි වෙන විදිහට හොඳට අනලා ගත්තොත් අන්න ඒ වගේ තමයි හිතයි අරමුණයි දෙක එකිනෙකට මිශ්‍ර වෙනවා අනන ලද නාන හුණු වගේ එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හිත හොඳටම අරමුණත් එක්ක සම්පාත වෙනවා. අසවල් තැන ගෑවුනේ නැහැ. අසවල් තැන දෙමිලා නැහැ කියන්න බැරි මට්ටමට. ඉතින් ඒ වගේ ධානයක් ලබන වෙනකොට ඒ පුද්ගලයා නීවරණ ධර්ම පහ අයින් කරලා ඒ වෙනුවට ඒ ධානාංග පහක් නැත්නම් ධානාංග පහකින් නීවරණ පහ ප්‍රතික්ෂේප රිප්ලේස් කරන එහෙම නැත්නම් ප්‍රතිස්ථාපනය කරනවා. මේ කාමච්ඡන්දේ කියන නීවරණය එනිසා විවිධ අරමුණු දෙකේ නන්නත්තර වෙන හිත ඒකෝදි භාවයේ කියන එක අරමුණක චිත්තක්ෂණ දෙක තුනක් පවත්වන්න පුළුවන් බවේ කාමච්ඡන්දය අයින් කරනවා. ඒක නිසා මෙතෙක් කල නන්නත්තර වෙච්ච හිත දැන් එක අරමුණක ඉඳීම කැමැති වෙනවා. එක අරමුණක ඉඳීම ජයග්‍රහණයක් විදිහට හිතනවා. ඉස්සර නානා අරමුණු දිගේ දිවීම ජයග්‍රහණයක් කරගෙන අපි හිටියේ. ඉතින් ඒක නිසා යාට තේරුම් ගන්න පුළුවන් නම් දැන් ඒ කාම ඡන්දය නැත්නම් කාම සංඥාව කියන අරමුණු දිගේ යන්නේ. ඒක කියන්නේ ඇහෙන් විවිධ වර්ණ සහ සටහන් බලන තියෙන ආසාව අපි පොහසත්කමක් විදිහට සලකගෙනයි ආර්ථික විද්‍යාවට උගන්වන්නේ. විවිධ ශබ්ද අහන්න පුළුවන්කම උත්තර ಭಾರತೀಯ සංගීතයේ, දක්ෂිණ ಭಾರತೀය සංගීතයේ, western music, rock music, jazz music කියලා ගොඩාක් gedara සංගීත උපකරණ තියෙනවා බින්න පොහසත් කියලා. ඒ වගේම නාසයේට කාශ්මීරයෙන් සුවඳ ගෙනල්ලා ඉරාකයෙන් සුවඳ ගෙනල්ලා සෙන්ට් ಜಾති ගොඩාක් තියෙනවනේ අපි හිතන පොහසත් කියලා. හරි ගණන්. මේ පොඩි බින්දුවක් හරි ගණන්. ඉතින් අපි හිතනක පොහසත් කරනවා කියලා. දිවට රසමසළු වශයෙන් අපි පීට්සාද කන්නේ, චීන කෑමද කන්නේ, ඉන්දියන් තෝසේද කන්නේ, සයිවර් කඩෙන්ද කන්නේ, එහෙම නැත්නම් මුස්ලිම් කඩේද කන්නේ, නැත්නම් සිංහල කමේටද කන්නේ කියලා විවිධ කෑම જાති පුළුවන් නම් කන්නේ අවාසනාවන්ත සතා තමයි සංඝයා ගියාම හැමදේම ගෙනත් දෙනවා. මාළු 32යි බතයි. එන් කෑවට පස්සේ ඒකේ කිසිම දවසක මේ සංඝයාට වෙන ආහාරවල මේක කාබෝහයිඩ්‍රේට් මේක ප්‍රෝටීන් මේක තෙල් කියලා එක එකක්වත් දන්නේ නැහැ. මොකද කට්ටි එකතු කරලා සාමූහික දඬුවමක් දෙන්නේ සාංගික පින්කමකදී. සංඝයා කොලක ඉඳලා කාගෙන කාගෙන කාගෙන යනවා. සමා වෙන්න ඕනේ. වලදගෙන බලන්න යනවා කොර කකා ඉන්නා වගේ. ඉඳලා ඉල්ල ගෙදර ගියාට පස්සේ ඉතින් ලෝකෙ තියෙන ලෙඩ ඔක්කොම එනවා. ඒක පිළිබඳ සංඝයා දන්නේ නැත්තම් ඉතින් ඊට පස්සේ ඉතින් සෝරි තමයි කියන්නේ. දිව. ඊට පස්සේ මේ පස්සට විල්ලුදේ જાති. ඒ භාවනා මධ්‍යස්ථාන ගියාම කොට්ට જાති කොච්චර තියෙනවද කියලා බලන්න. ওই රටකින් රටකට සුද්ධ භාවනා කරන්න යනකොට ප්ලේන් එකේ ගිනින කොට ප්‍රමාණය බලපුවාම ඒගොල්ලන්ට පේනවා මේ පස්සට තියෙන ආසාව ඉඳගන්න මේ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා ඉතින් හිතා ගන්න පුළුවන් මේ වාහනයක shock absorber තියෙනවනම් වාහනයක හොඳට සීට් තියෙනවනම් අපි කොච්චර ගෙවන් කෑච්චිද ඒ වගේ මේ පස්සට විල්ලුද දෙන්න අපි පොහසත්කම කියලා කියනවා හිතට විවිධාකාර අදහස් එනකොට අපි හිතනවා නිදහස් චින්තනය කියලා වල් බూరుකමක් තියෙනවා. මෙන්න මෙවැනි ආර්ථිකයක් මෙවැනි දේශපාලනයක් මෙවැනි සමාජ තත්ත්වයක් තියේදී කවදා හරි යෝගාවචරයට දැනගන්න පුළුවන් නම් මධ්‍යස්ත වූත් පිරිසිදු දැනගත හැකි වූත් නොමිලේ ලැබෙන අරමුණක වැඩි වේලාවක් හිත පැවැත්වීම හොඳයි. ඒක තමයි මේ ඒකෝදි භාවය කියලා කියන්නේ. ඒක තමයි ඒකාග්‍ර භාවය කියලා කියන්නේ. මෙන්න මේකට සමාධිය කියන්නේ නිසා මගේ දැන් හිත එන්නේ එන්නේ එන්නේ එකට වැඩෙනවා කියනවනම් යාට කියන්න බලන් ඒ වැඩෙන ප්‍රමාණයට සාපේක්ෂව කාමච්ඡන්දේ දුර වෙනවා. ඊට පස්සේ යම් වෙලාවක යෝගාවචරයට වැටෙනවනම් හිත අරමුණේ පිහිටපු ගමන් මේ හිත ප්‍රමෝදයකටපත් වෙනවා. නන්නත්තර වෙච්ච හිත ප්‍රමෝදයකටපත් වෙනවා මහානකම් කරනකොට. ඒ ප්‍රමෝදයේ තියෙන තාක්කල් කවදාකවත් ව්‍යාපාදයක් එන්න බෑ. ඒ නිසා ව්‍යාපාද චෛතසිකය ප්‍රමෝදයෙන් හෝ ප්‍රීතියෙන් ප්‍රතිස්ථාපණය වෙනවා. මේ ව්‍යාපාදේ අපිට ගොඩක් වෙලා එන්නේ අපි මේ ඉල්ලන භෞතික සම්පත් ආමිෂ සම්පත් නැති වෙනකොට. නමුත් ප්‍රමෝදේ සහ ප්‍රීතිය එන්නේ निराමිෂ සුඛයකින්. ඉතින් මේ කලාව යෝගාවචරය දැනගෙන මේ බාහිරේ උපභෝග පරිභෝග සුඛෝපභෝග වස්තු වල නෙවෙයි සැප තියෙන්නේ පහසුවට වාඩි වෙන එකේ. පහසුවට වාඩිලා ඒක සමාදම් වෙන එකේ. ඒක ප්‍රමෝද වෙන එකේ කියලා දැනගත්තට පස්සේ ඒක ඇති කරන්න කාටවත් බාධා කරන්න බෑනේ. ඒ කාටවත් අපි හොරකම් කරන්නත් බෑනේ. ඒ නිසා ද්වේෂය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම විවිතක්කය කියලා අරමුණක් මෙනෙහි කිරීමේ ක්‍රමය. අපිට මානසිකාරය කියන එක තමයි කියන්නේ මෙනෙහි කිරීම සීඝ්‍රයෙන් භාවිත කරනවා. දැඩි ලෙස භාවනා කරනවා මහසි ක්‍රමය. එනිසා ඒක ලෝකෙටම වෙනසක් ඇති කරා. මෙනෙහි කරමින් කරමින් ඉන්නකොට දුවන හිත යම් ප්‍රමාණයකට කීකරු කරන්න පුළුවන්. ඒ දුවන හිත යම් කෙපාරට කීකරු කිරීම සඳහා මෙනෙහි කරන්න කරන්න කරන්න නිදිමත නැතුව යම් වෙලාවක නිදිමත එනවනේ නිදිමත වෙන්නේ එක්ක සක්මන් කරලා නැහැ නැත්නම් මෙනෙහි කිරීම කරලා නැහැ. නිදිමත එනවා දන්නවනේ මෙනෙහි කරනකොට විතක්ක කරනකොට ශක්ති මුදා හැරීමක් සිදු වෙනවා. නිදිමත නැති වෙනවා. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච කියන අතීතනාගත දෙකේ හිත පැතිරීම සිද්ධ වෙනවා වර්තමාන ඉඳගෙන ඉන්නක සැප නැත්තම්. ඉඳගෙන ඉන්න සුඛය ඒකට කියනවා ඉඳුන් හිටුම් පහසුකම කියලා. ඉඳුන් හිටුම් පහසුකම එක්කෙනෙක්වත් දන්නේ නැහැ. එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ ඉඳුන් හිටුම් පහසුකම තියෙන කොට්ට මෙට්ටවල වාහනවල එහෙම නැතුව මේ ඉඳගෙන ඉන්න තැන පහසුවට වාඩි වෙනවා කියන එක. ඇවිදිනකොට මහ පොළොව උඩ සමතුලිතව ඇවිදිනවයි කියන එක. හිටගෙන ඉන්නකොට සමබරව හිටගෙන ඉන්නවයි කියන එක. නිදාගෙන ඉන්නකොට හැතපෙනවයි කියන එක. එහෙම නැත්නම් විස්්‍රාම වෙනවයි කියන එක. අද නිදි බෙහෙත් පෙත්තු ගන්න නැතුව නැත්නම් නිදා ගන්න බෑ. නැත්නම් හිට ගන්න ජැක් ගහන්න ඕන. පයින් ඇවිදින්න ඉස්සෙල්ලා බලන්න ඕනේ ත්‍රී වීලර් තියනවාද කියලා. ත්‍රී වීලර් කරත්තම් මොනවාක්වත් ගමනක් කරන්න බෑ. මොකද පයින් ඇවිදින්නෙම නැහැ. පුදුම හොරයි. අපිට මහ පොළොව ලයිසන් ගන්න වෙලාද තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ විතරක් අවුරුදු 45ක් ගත කරපු ජීවිතේ හැමදාම කිලෝමීටර් 10ක් 15ක් අතර ප්‍රදේශයක් පයින් ගිහිලා තියෙනවා. කවදාව සරිපු පාවිච්චි කළා නැහැ. ලැජ්ජ කරලා තියෙනවා සරිපු පාවිච්චි කරන්නත් එපයි කියලා. පස්සේ මුකුටි ගන්න සෝණ ස්වාමීන් වහන්සේපු විශේෂවරයක් විදිහට අවන්ති ප්‍රදේශයේ හරක් ගිය නිසා වලගොඩලි නිසා සරිපු පාවිච්චි කරන්න දීලා තියෙනවා. අන්න ඒ වගේ දේවල් දිහා බලනකොට පේනවා අපි මේ ඉඳුන් හිටුම් පහසුකම දන්නේ නැත්නම් අපි බාහිරයේ සුඛෝභෝගී දේවල් හොයනවා. ඒ සුඛෝභෝගී දේවල් හොයනකොට අතීතයේ විඳපු සුඛෝභෝගී දේවල් වලට හිත දුවනවා. එහෙම නැත්නම් තාම විඳමන දේවල්ට අනාගත සැලසුම් හදනවා. ඉඳගෙන ඉන්න වෙලාවේ සැපෙන්නම් ඉන්නේ අපි හිතන්න කුරුඳුලේ හම්බෙච්ච දරුවේ කම්ම ගොඩක් ඉන්නවා. ඌට කවදාකවත් අතීත අනාගතයක් ඕනේ නැනේ අම්මගේ තනේ කිරි තියෙනවා. අම්මව අරසා ගන්නවා. ඉන්නේ අම්මා ගාව ඌ ජොලියේ ඉන්නවා. එකෙකුට අද බෑනේ. හැම වෙලාවෙම අපේ හිත බලන්න කොවිලත් අතීත දුන අනාගත මොකට ඊයේ. මේ වර්තමාන මොහොතේ සැප නැහැ. ඒ සම්පි විනෝදාන්ත හදාගෙන තියෙනවා. නානා ජීවන රටාවල් හදාගෙන තියෙනවා. ඒ ඔක්කොම කරලා තියෙන මොකද්ද මේ කයත් එක්ක යාළු වෙලා නැහැ. කය සුවසේ පවත්වන්න දන්නේ යත යතාවා කායෝ පනීතෝ හෝති තත තතානම් පජානාති කියන විදිහට ඉන්න ඉන්න ඉරියව්වේ කයි කොයි විදිහටද විසිරලා තියෙන්නේ. ඒකත් දැනගෙන ඉන්නවනම් අතීත නාගතේ හිත යන්නේ නැහැ. ඒ වගේම විචාර බුද්ධිය තියෙනවා නම් මේ ආස්වාසේ ප්‍රසවාසේ නෙවෙයි මේ ප්‍රසවාසේ ආස්වාසේ නෙවෙයි කියනවා සැකයක් ඉන්නේ විචිකිච්ඡා වෙන්නේ විතක්කේට හිත අරමුණට නැංගුවාට බෑ නංවපු අරමුණ අනෙකක් නොවේ එහි අනන්‍යතාවයේ සුවිශේෂ ලක්ෂණය අත්‍යන්ත ලක්ෂණය පෞද්ගලික ලක්ෂණය අත ගන්න නැතුව අරගෙන වැඩන්නේ අපි යමක් දැක්කනම් පේන්න ඕනේ. නෑ එහෙම නෙවෙයි කියන්නේ. බැලුවොත් පේන්න ඕනේ. මට කිත හැක මම ඒක දිහා බැලුවා පේන්නේ නැහැ කියලා කියන්න බෑනේ. ඒ නිසා මම ආස්වාසිය දැක්කනම් එයාට පුළුවන් වෙන්න ඕන සපෙලා කියන්නේ මේක ප්‍රස්වාසය නෙවෙයි, පිම්බීම නෙවෙයි, හැකිලිම නෙවෙයි, වම නෙවෙයි, දකුණ නෙවෙයි, සද්දයක් නෙවෙයි, වේදනාවක් ආස්වාසිය කොහොමද දන්නේ? ආ මට වැටුනේ නාසිකාග්‍රේ. ඒක මට සීතලට වැටුණා. මට පිරිමැදින වැටුණා. ඉතින් ඒ ටික අරමුණේදී ගියාට පස්සේ අරමුණේ ප්‍රകൃතිය ප්‍රත්‍යක්ෂය අත්විඳින දේ ප්‍රකාශ කරන්න බැන්න හිත වික්ෂිප්තයි. හිත අන්‍ය විහිතයි. අපි මෙතෙක් කල මේ සැක කරන්නේ කිසිම දෙයක් ගැන දන්නේ නැති නිසා. කිසිම දෙයක් ගැන හෝ 100ක් දන්න සැකයක් එන්න විදියක් නැහැ. කිරි ගහට මෝල් ගහින් යන්න වගේ කියන්න පුළුවන්. ඉතින් ඒක හරි ලස්සනයි. මේ පොඩි ළමයි භාවනා කරනකොට ඒ ਵਿਚාරේ පාවිච්චි කරලා එයා ඒ කරපු හැටි කමටහන දෙනකොට ආස හිතෙනවා. ආස හිතෙනවා. ඒක වෙච්ච දෙයක් කියනවා. වැඩි හිටියන්ඩ පොත දන්න අයට විශේෂයෙන්ම කදාවත් බෑ. ඒ පොඩි ළමයින්ට වගේ පොඩි ජොලියක් තියෙනවා. කතෝලික කෙනෙකුට භාවනා කියලා දුන්නාට පස්සේ එයා කතා කරන හැටි බලන්න. මුස්ලිම් කෙනෙකුට කහනා කියලා දීලා බලන්න එයා කියන හැටි. දන්නේ නැති කෙනෙකුට පුදුම ලස්සනට මේ කියන මොකද හේතුව එයා කිව්වොත් මේක බලපන් කියලා එයා බලලා කියනවා දැක්කනම් දැක්කා කියනවා නැත්නම් නැහැ කියනවා. අරක මම දැක්කේ නැහැ කියලා විහිළුවක් පශ්චාත්තාවයක් හෝ මෙච්චර මේවන් මට පෙනුන්නේ නැහැ කියලා හෝ කනගාටු මොකක්වත්ම නැහැ. ඉතින් ඒ නිසා ඒ ඇත්තන්ගේ ශ්‍රද්ධාවේ අඩුවක් නැහැ වගේ පේනවා විචිකිච්ඡාවක් නැහැ. බෞද්ධයාට මොන જાති හම්බුණත් නොලැබිච්ච දේවල් ගැන කතා කර කර හිත වික්ෂිප්ත වෙනවා. ඉතින් කොයි වෙලාවකට තමයි තේරෙනවා මේ කාමච්ඡන්ද වෙනකොට මට ඒක ඒකෞදි භාවය ලැබුණා. ද්වේෂය වෙනකොට මට යන්තම් ප්‍රමෝදේ උපදව ගන්න හැටි තියෙනවා. මෙනෙහි කිරීම නිසා මට වරින් වරන් ඉර පුංචි පුංචි නිදිමත නැති කරගෙන යන්න පුළුවන්කම ලැබුණා. හිත අවදි කරගන්න පුළුවන් වුණා. ඉඳගෙන ඉන්න කේ සැප මට තේරෙනවා. ඇවිදිනකොට සමබර බව තේරෙන නිසා මගේ හිත අතීත අනාගතයට දුවන්නේ. මොකද වර්තමාන මොහොතේ මම ඉන්නේ පිරිච්ච ගතියක. ඒ වගේම මම ඉන්නේ අහවල් අරමුණේ කියලා අරමුණේ නම විතරක් නෙවෙයි අත්‍යන්ත ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ කියන්න පුළුවන් වෙනවා නම් එතකොට කියන්න පුළුවන් හිත ධානයක තියෙන කියලා. ඒ පහෙන් තමයි දැනගන්නේ නීවරණ අයින් වෙලා හිත ධානගත වෙලයි කියලා. ඉතින් ඒක වෙන්න ඉස්සෙල්ලා උපචාරයට යනවා. උපචාර කියන්නේ මේ Nissan වනේට ආවනම් අපි මේ ගෙට ගොඩ වෙන්න ඉස්සලා මිදුලට එනවා. මිදුලට ආපහු දන්න මේක තමයි Nissan වන එක. තාම ගිහිල්ලා නැහැ. අන්න වගේ උපචාර මට්ටමට යනකොටම තේරෙනවා මගේ හිත නන්නත්තර වෙලා තිබුණ හිත දැන් අසවල් අරමුණේ අසවල් මෙනෙහි කිරීමෙන් අරමුණට ඇසුරු කරන්න පටන් ගන්නවා. ඒකට කියනවා ආශේවන ප්‍රත්‍යය කියලා. ඇසුර පටන් ගන්නවා. ඒතකොට තේරෙනවා දැන් අසුරු කරන්නේ කාමේ නෙවෙයි, කාම ගුණ නෙවෙයි, කාම සංඥාව නෙවෙයි. මේ හුදු බොල් ගොරෝසු අප්පිරිය හිතන මූල කර්මත්තාන. කම්මැලි මූල කර්මත්තාන. මධ්‍යස්ත වූ මූල කර්මත්තාන. උපේක්ෂා දනවන මූල කර්ම. හැබැයි ඉස්සරට වැඩිය මගේ ප්‍රයත්න නිසා ඇසුර වැඩි වෙනවා කියලා දන්නවනම් දැනගන්න පුළුවන් දැන් ගෙට ගිහිල්ලා නැහැ මිදුලට ඇවිල්ලායි කිය. යම් වෙලාවකට තියෙනවා ඒක ඉබේම සිද්ධ වෙනවා කොනාව කොනා බලන්න ඕනේ නැහැ. ඉතින් එහෙම ගියාට පස්සේ තියෙනවා විනාඩි ගාණක් තප්පර ගානක් හුස්ම රැලි ගානක් අරමුණේ හිම කාන්දමට ඉදිකට්ටක් ඇල්ලුවා වගේ අල්ලලා හිටිනවා ඊට පස්සේ ආයෙ ගැලවිලා යනවා එතකොට තේනවා මේ සමා අරමුණත් එක්ක හිත ආලිංගනය කරන වෙලාවක් තියෙනවා සමාහිත වෙන වෙලාවක් තියෙනවා පස්සම්බන වෙන වෙලාවක් තියෙනවා ආයෙ ගැලවෙනවා ඉතින් මේ දෙක අරමුණේ ඇලි ගලි වාසය කරන වෙලාව සහ අරමුණේ විසිර යන වෙලාවල් දෙක ඒ යෝගාවචරයට සමවැදී සිට සමවැදී ඉන්න පුළුවන් වෙලාව කියලා තමයි ඔය වශීතා පුහුණුවේදී කරන්නේ. යම් වෙලාවක ගිහිල්ලා අපි ගුරුවරට වාර්තා කරොත් මට මෙච්චර වෙලා ඉන්න පුළුවන් කියලා ඒ ගුරුවරයා සමතෙට සමාධියට ධානයකට මෙහෙවීමක් කරනවා නම් ඒ ශිෂ්‍යයාට කතා කරලා කියන ඕක එකක් වෙලා බෑ. ඔබ නැවත නැවත කරන්න ඕනේ. කරන වෙලාවේදී මේ වැඩේ වේගන එනකොට Tamanට පෙරමග ලකුණු වැටෙනවද කියලා. වැටහෙනව නම් අදිෂ්ඨාන කරලා එකට යන්න කියනවා. මගේ හිත අර පිටියට යන්න කියලා. ඉතින් බුරුම ස්වාමීන් වහන්සේ කෙනේ සංසි විපස්සනා තමයි කරන්නේ. අපි මේ ගෙවල් මැන්ඩියක ගහක් කපන වෙලාවේදී අපි ලණුවක් දාන්න නැතුව ගහ කැපුවොත් ගොහෙට වැටේද කියලා විශ්වාස නැහැ. ඒ නිසා අපි කරන්නේ ගහ හයියතියෙදී උඩට ලණුවක් දාන. ලණුව ගිහිල්ලා අවශ්‍ය තැනට ගහ වැටෙන්න ඕන කෝණයට හිර කරගන්න. හිර කරලා ගහ කපනකොට කපන මනුස්සයට තේිනව ගහ කතා කරනවා කියලා එකක්. ගහ චරචර ගහන්න පටන් ගන්නවා. එතකොට එයා පොරව දාලා කඹේ ඉන්න කටට කියනවා ගහ කතා කරනවා ඇදපියෝ කියලා. එතකොට අර කඹේට ගන්න පුළුවන් ගහ. එතකොට ගහේ කීර දුර්වල වෙලා තියෙන්නේ. යම් හේකින් කීර දුර්වල නැතුව බර දාලා ඇද්දොත් කඹේ කැඩුනොත් ගහ යන්නේ එහා පැත්තට. ඒ නිසා ගහ කතා කරන වෙලාව කියලා එකක් තියෙනවානේ. කීර කැඩෙන වෙලාව අන්නේ වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා. මේ කාම ලෝකයේ හැසිරෙච්ච හිත අර පැත්තට යන්න හදන ගතිය. ඒතර තියෙනවා දැන් කඹේට යන්න ඕන. අදිෂ්ඨාන කරනවා මගේ හිත ඒකට යන්නේ කියලා. ගියාට පස්සේ හරි ගියොත් ඒක හරියට ධනක් නෙමෙයි. ඉනක් වතුර තියෙන පීනුම් තටාකයක ගඟකය තමන් ඉඳ ගන්න එකපාර. ඉඳගත්තාම තමයි පේනවනේ දැන් උඩුකය ගිලෙනවයි කියලා වතුරේ මෙච්චර වෙලා තිබුණේ. ඉනක් වතුරේ ගිලෙනවගේ තියෙන දැන් ඔක් කරදරයක් නැහැ මට අර සමාධිය ඉන්න පුළුවන්. එතකොට කියන්න පුළුවන් මගේ අදිෂ්ඨානේ සාර්ථකයි. හිත සමවැදීමක් උණයි කියලා. ඊට පස්සේ ටික වේලාවක් කරන යනකොට ඔකෙන් ගැලවිලා හිත ආයෙසයක් නන්නත්තර වෙනවා, එහෙමේ දුවනවා. එතකොට දන්නවා දැන් නැගිටලා. දැන් බබා දොයියන් හිට බබා නැගිට්ටා. එතකොට මේක කරලා කරලා කරලා ඕන වෙලාවට යන්න පුළුවන්කම ඕන වෙලාවක් ඉන්න පුළුවන්කම කැමති වෙලාවයි එන්න පුළුවන්කම සඳහා කරනවා සමාපජ්ජන වශීතාවය, අදිත්‍යාන වශීතාවය සහ උත්ථාන වශීතාවය කියලා. ඉතින් මේක කෝටි වාරයක් කරන්න ඕනේ මං කියන වෙලාවට හරියට වෙනවද කියලා දැනගන්න. එහෙම කරලා කරලා පුරුදු වුණාට පස්සේ යාට කියනවා එහෙනම් යන්න සමාධියට විනාඩි 10ක් ඉන්න 15ක් ඉන්න 20ක් ඉන්න වැඩි කර වැඩි කර ගිහලා යම් මට්ටමට ආවට පස්සේ කියන සමාධියෙන් නැගිටට පස්සේ හිතපු සමාධියේ ස්වરૂපය ආවර්ජනය කරලා බලන්නයි කියන. මම මෙතෙක් කළා හිටපු නෑ මගේ ද කාමච්ඡන්ද අරමුණ වලට ගියාද ද්වේෂ අරමුණ වලට ගියාද නිදිමත ඇවිල්ලා තිබුණාද උද්දච්ච කුක්කුච්චේ කියලා කියන අතීත අනාගත අරමුණ වල සවරන් කෙලිනවද සැකයක්ද කියලා. ඉතින් යම් වෙලාවට තියෙනවා මේ කාලෙත් තිබුණේ මේ අරමුණත් එක්ක ඇසුර තමයි තිබුණේ කියලා එයාට හිතෙනවා දැන් මං ඉන්නේ ධානයෙන් පිට. මට හිටපු ධානයේ ආවර්ජන කළ බලන්න පුළුවන්. ඒකට ආවර්ජන වශීතාවය කියලා කියනවා. ඊට පස්සේ හුඟක් දැනුම තියෙනවා හුඟක් සුතමේ ඥානෙ තියෙනවා. ඒකට හිතන්න පුළුවන් මේ ආවර්ජනය කරනකොට පෙනෙන මේ ධාන හිත ප්‍රධාන වශයෙන් විචිකිත් මේ කාමච්ඡන්දේ නෑ ඒ වෙනකොට ඒකවාදී භාවය තමයි තියෙන්නේ කියලා එක එක චෛතසික නීවරණ චෛතසිකයක් ධානාංගික ප්‍රතිස්ථාපණය වෙච්ච හැටි දැනගන්න පුළුවන්. ඒක කරනකොට <clears throat> පාවොක්සයිඩ් සඳහන් කරනකොට තීන සමාධියත් කඩලා යනවා. ඒ මේ පහුරුගග බලනවනේ. ඒසි කියනවා පුළුවන් තරම් සමාපජ්ජනේ වැඩි කරන්න මේ පච්චවෙක්කනේ අඩු කරන්න කියලා. පච්චවෙක්කනේ කරලා බලන හොඳටම විශ්වාස වෙලා. එතකොට හිටපු ධානා හිතේ ප්‍රകൃතිය ස්වභාවයක් චෛතසික වශයෙන් දැනගන්න පුළුවන්. ඉතින් බලන්න මේ ධානා භාවනා කරනකොටදී මේක කොච්චර ශාස්ත්‍රීයද කියලා. මේක කොච්චර දර්ශනයක්ද මේක තියෙන්නේ කියලා. tamamම තමන්ගේ ධානය සැක කරන්න ඕන. සැක කරමින් නැවත නැවත දාන්න. දාලා දාලා දාලා දාලා මේ කියන ක්‍රමයට මම මේ කතා කරන අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේගේ උගන්වීම සහ පාවොක්සයිසුව බලනකොට දිවෙන ධ්‍යාන යන්න ඉස්සෙල්ලා අඩු ගානේ මාස ගාණක් යනවා තමයි මේ ඇති කරගත්ත ධ්‍යානේ පන්නරේ තියාගන්න වශී කරගන්න මේක හොඳට වෙන් කළ හඳුනා ගන්න මෙහෙම ගියාට පස්සේ මේ යෝගාවචරයට පුළුවන් වෙනවා පැයක විතර සාමාන්‍ය ඒ වගේ එල්ලයක් තමයි කියන්නේ පැයක් ඉන්නවා ඉන්නකොට යාට තියෙනවා පැයට යනකොට පුදුමාකාර සතුටක්. ධානයට ගියා කාන්තාරේ කියන මිනිසෙකුට දිය වෙලක් හම්බුණා වගේ. නමුත් ටික වේලාවක් ගියාම ඒක එපා වෙන්න පටන් ගන්නවා. විනාඩි 45 50 යනකොට තේරෙනවා අර තිබුණු ප්‍රේමේ දැන් නැහැ. දැන් ඉඳලා හිටලා හිතවිලිත් එනවා. කාම ඡන්දෙත් එනවා. සද්දත් එනවා. එතකොට සැක හිතුණා දැන් ඇත්තටම අදිෂ්ඨාන ශක්තියට ධානය හිටියට ධානය එන්නේ එන්නේ එන්නේ ඔද්දල් වෙනවා. ඔද්දල් වෙනකොට මූල ධර්ම වලින් කියලා දෙනවා අපේ තේරවාදේ ඔය විතක්ක ਵਿਚාර දෙක තමයි කඩප්පුලිකම් කරන්නේ. මෙතෙක් කියලා ධානයට යන්න උදව් කරපු විතක්ක ਵਿਚාර දෙක ණයට අහන්න නැතුව යනවා. එතකොට යාට අරමුණ මෙනේ කරගන්න බැරි වෙනවා. විචාර බුද්ධිය නැති නිසා සැකයක් එනවා මම ඉන්නේ ධානයේද නැද්ද කියලා. එහෙම නැත්නම් පව් පව් එනකොට වැඩේ කොව කොව එනවා. බැඳපු වලත බොහොම ලයට මගුල කනවා. ටික කාලයක් ගියාට පස්සේ මේ එන්න බැරි ඉස ඉස පීලා තෙල් ගාලා ඉස පීලා කොණ්ඩ බැඳපු මං මේ ගෑනට වෙන්න બોලේ මං එපාර දැන් කියලා අර ධානයම ටික වේලාවක් යනකොට ඔද්දල් වෙන්න පටන් ගන්නවා. මේක යෝගාවචරයා ගුරුවරයාට කිව්වොත් ගුරුවරයා කියන හොඳයි. දැන් එහෙමනම් ධානයට සමවැදිලා එකෙන් ආවට පස්සේ දැනගන්න මේ මෙතෙක් උදව් කරපු මේ විතක්ක ਵਿਚාර බීචසුඛ ඒකග්ගතා කියන මේ පස් දෙනාගෙන් විතක්ක ਵਿਚාර දෙන්න කලබලයි, දඩබ්බරයි. ඒ දෙන්න පන්තිං අස් කරන්න. මේ දෙන්න ඉස්කෝලෙන් අස් කරන්න ඕනේ. ඒ නිසා දෙවෙනි ධ්‍යානෙට හුත්තට වශී කරලා කරලා කියන්නේ මට ඉස්සරහට දෙවෙනි ධ්‍යානය සඳහා විතක්ක ਵਿਚාර දෙකෙන් තොර පීචිසුඛ ඒකාග්‍රතාව නැති ප්‍රණීතාංග වලින් පමණක් යුක්ත වූ දෙවෙනි ධ්‍යානෙ ලැබේවා කියලා. එතකොට යාට අර හිත එහෙට මෙහෙට අදින ගතිය නැතුව ප්‍රීතිය ප්‍රකට වෙන සුඛ ඒකාග්‍රතාවෙන් ආඩ්‍ය වෙච්චි දෙවෙනි ධ්‍යානෙ ගිහාම දැන් එයාට විතක්ඥ ਵਿਚාරය වෙන් කළ දැනගන්නවා විතක්ක විචාර දෙකෙන් පීචි සුඛ ඒකාග්‍රතාව දැනගන්නවා විතර නෙවෙයි පළවෙනි ධ්‍යානයේ සහ දෙවෙනි ධ්‍යානයේ අතර වෙනසත් අත්දකලා ප්‍රත්‍යක්ෂණය කරලා දැනගන්න පුළුවන්. ඉතින් ගුරුවරයා හැම වෙලාවෙම කොනා කොනා බලනවා. මෙයා මේ කෑදරකමට 1 2 3 4 කියන ධ්‍යාන ලබනවාද? ඇත්තටම වෙනසක් වෙනවද කියන්නේ. කරන්න කියනවා නැවත නැවත වශයෙන් එකට යනවා ටිකක් කළා ඉන්නවා දෙකට යනවා ගියාට පස්සේ දෙකේ වෙනවා මෙන්න මේ විදිහට දෙකත් මේ ප්‍රීතියත් කලබල කරන්න පටන් ගත්තට පස්සේ එයත් ඉස්කෝලෙන් අස් කරනවා ඒතර සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධ්‍යානට යනවා හතරවෙනි ධ්‍යානට යනකොට උපේක්ඛා ඒකග්ගතා සහිත හතරෙන් ධ්‍යානට යන. එතකොට මේක ආර්ය මන්සන්දී විදියට තමයි ස්වාමි බුදුරජාණන් අපිට පෙන්ලා දෙලා තියෙන්නේ. සති උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ඥාන සමාධි. ඒතර හොඳට උපේක්ෂා තියෙන සතියේ තියෙන හැබැයි ප්‍රීති සුඛාදී තරුණ චෛතසික නැහැ tempatකමක් එන. කොච්චර වෙනවද කියනවනම් ඒක සම්පාත කරන හුස්ම නොදැනී යන අවස්ථාව කියලා. ඉතින් අපි හිතමු සමත භාවනා නොකර විපස්සනා කරන කෙනෙකුටත් සමාහට භාවනා කරලා හොඳට පේ වුණාට පස්සේ තමන් ඉන්නේ ඉරියව මතක නැහැ හුස්මත් නැති වෙලා යනවා. තිබුවොත් බැලුවොත් හෙව්වොත් තියෙනවා. එහෙම නැත්තම් නැහැ. ඉතින් මේ නිසා බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ මේ සමත ධ්‍යාන හතර විපස්සනා කරනකොට විපස්සනා ධ්‍යාන කියලා අත්දැකීම් වශයෙන් සමාන බව පෙන්නලා අර ක්‍රමේම මේකේ තියෙන බව යෝගාවචරයට අද්දක ගන්න කියනවා මේ ගොරෝසු වල තියෙන හුස්ම තමංගේ ප්‍රයත්නය නිසා ප්‍රතිපදාව නිසා ක්‍රමශාවිති නිසා හුස්ම නොදැන්නෙන ගානටම උපේක්ඛා සතිපාරිශුද්ධින් චතුත්ථ ධාන ප්‍රායෝගික ක්‍රියාශක්තියක් තියෙන මට්ටමට යනවා හැබැයි 1 2 3 4 කියන ධාන වශී කළා නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ ඒ නිසා ඉන්දිසරි ලයිෆ් පොතේ පරිච්ඡේදයක් තියෙනවා විපස්සනා ධාන කියලා ඒක සමත ක්‍රමේ බාරගත්ත කට්ටිය ඒක පිළිගන්න කැමති නැහැ. අපි කවුරක්වත් මේ සාන්ති විරුද්ධ වෙලත් නැහැ. තව ඈතට ගියොත් ඔය ආකාසානං ඡායතන විඥානං ඡායතන ආදී දේවලුත් ඔය කියන ධ්‍යාන මට්ටමට වශී කිරුවේ නැතත් කරන්න පුළුවන් බව සර්වචනංශගේ ඔය සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයේ පෙන්නනවා පෘථජ්ජනයටත් ඒක තියෙනවා වෙන් කරගන්න බෑ. හරියට මේ පොළොවේ රත්තරන් තියෙනවා. වැඩක් නැහැ වෙන් කරන්න යන වියදම රත්තරන් හදනවට වැඩි. හොන්දටම රත්තරන් තියෙන තැන විතරයි අපිට රත්තරන් පස කෙලිවල වෙන් කරන්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙක් ගාම මේ ගති තියෙනවා. තමන් ගැන තමන් අව탁සීරු කරන එක නා කියනවා අනේ මට නම් කවදාකවත් එහෙම ගන්නෑ. මේක මෛත්‍රී බුද්ධ සාසනයෙන් ගෙන්නන්න වෙන්නේ. එහෙම නැත්නම් පිටරටකින් නැවෙන් ගේන්න වෙනවා. නැත්නම් සුපර් මාකට් එකකින් ගන්න වෙනවා. එනස හොඳට භාවනා කරන කෙනෙක්ගේ හොරකම් කරලා ගන්න වෙනවා කියලා. ඔය මොන එකක්වත් හරියන්නේ තියෙනවා මේක වෙන් කළ දැනගන්නකො පුළුවන් වේද කාමයේ පිටිපස්සේ යන රූප බලමෙන් සද්ධාමෙන් ගන්ධ රස බලමෙන් දවස පුරාම ගත කරන අන්නත්තර වෙච්ච කෙනෙකුට මේ තමන්ගේ හෘදේ වස්තුවේ තම තමන්ගේ సంతාන තියෙන ගුණ ටිකවත් පේන්නේ ඒකටම යෙදිලා ඉන්නකොටත් හම්බ වෙන්නේ නැති වෙන්න තියෙන අවස්ථා වැඩි. හම්බ වුණොත් අනේ ස්තුතිවන්ත වෙනවනේ බුදුහාමුදුරන්. මේ විදිහට Taman ලැබලා තියෙන මේ ධානයේ වේවා මාර්ගඵලයේ වේවා මාර්ගඵල ලබනකොටත් ඒ කෙනාට අර වගේ අතීත පච්චවික්‍රණය ආවර්ජණය කැපිච්ච කැලේ සිතුරුච්ච කැලේ සාදි වශයෙන් ඒ කටයුත්ත ඉබේම සිද්ධ වෙනවා චිත්ත නියාමයක් හැටියට. ඒක අර ධානා වශී කරගන්න එක්කන ඒක මූල ධර්මානුකූලව කරලා පුරුදු වෙනවා. නමුත් මාර්ග ඥානකදී තේරෙනවා. ඉතින් හුඟව දෙනෙක් හිතනවා ඒක මේ නිකන් අර මේ වෝල්ටේජ් මීටර වගේ කටෙම පස්ස පැත්තෙම ගහපුවම අහුවෙයි කියලා. එහෙම මීටර නෑ. මම ඔය හැමදැනම රට වටවල් ගහන යනකොට බලන මේ සෝවාන් වෙච්ච පාට කුත්තුවක් තියනවාද කියලා ගහලා බලන මොකද ඔක්කොටම ඕනෙලා තිනවා. ඒක. එහෙම මීටරයක් නෑ. Tamanට තේරෙනවා මට බුදුන් පිළිබඳ සැකයක් නෑ. ධර්මයේ පිළිබඳ සැකයක් නෑ. සංඝයා පිළිබඳ සැක නැයි තාම වැදගත් දේ මගේ සීලය පිළිබඳව සැකයක් නැහැ. ඒකට කියනවා සීලෙ පිළිබඳ අවේකප්පසාද. තමන් පිළිබඳ තමන් සැක කරනවා කියලා කියන තමන්ගේ සීලෙම තමයි. ඒ නිසා මුද්‍රජනස කියනවා සීල පරිදෝතං සම්පඤ්ඤා පරිදෝතෝ. නත්ති සීලං නත්ති පඤ්ඤා අත්ති සීලං අත්ති පඤ්ඤා ඉතින් තමන්ගේ මේ සීලය පිළිබඳ විශ්වාසයයි පළවෙනි මාර්ගාංගය වෙන්නේ ඉතින් කොහොමද අපි මේක මැනලා කිරලා කරන්නේ? ඊට වැඩිය අමාරු තැනකටපත් වෙන බව ලොකු සංහසේ ලියලා තියෙන පොතේ පළවෙනි මාර්ගයේ ඉඳලා දෙවෙනි මාර්ගයට කෙලස් කැඩීමක් වෙන්නේ නැහැ. සෝවන්දල සකදාගාම වෙනකොට ඊගාව කෙලස් එක දුර්ලභම විතරයි වෙන්නේ. ඒක සම ඒ සෝවාන් මාර්ග ඥානෙව නැවත නැවත සිදුවීමක්ද එහෙම නැත්නම් සකදාගාමි මාර්ගයේද කියලා ලේසි නෑ අල්ලන්නේ. මොකද මේ දෙක අතර කෙලස් පරතරය අඩුයි. කෙලෙසක් දුර්ලභ වීමක් විතරයි වෙන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද කියන කෙලස් දෙක දුර්ලභ වීමයි විතර වෙන්නේ. ඉතින් මේ යෝගාවචරය නැවත නැවතත් මාර්ග ඥානය ලැබලා ඒ කියන්නේ සෝවන් මාර්ග ඥාන ලැබලා ඊටම සමවැදි වෙදි ඉන්නකොට මේ සමවැදුනේ පළවෙනි මාර්ග ඥානයේද නැත්නම් දෙවෙනි ඵල ඥානයේද කියලා දැනගන්නවා කියන එකට පුංචි ඥානයක් තිබිලා බෑ. පුදුමාකාර මූලධර්ම දැනුමක් අවශ්‍යයි. ඒ දැනුම තිබුණත් කර බැලීමෙන් තමයි නැවත නැවත කරලා කරලා කරලා තමයි තමන්ට තේරෙන තියෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද දෙක දැන් අඩුයි ඉස්සට වැඩිය අඩුයි හැබැයි නෑ කියන්න බෑ ඉතින් අපි කවුරුවක්වත් හිතන්නේ නෑනේ සෝවාන් වෙලා සකදාගාමී වුණාට පස්සේ තාම කාමච්ඡන්දේ තියෙනවා තාමත් මේ ව්‍යාපාදේ තියෙනවා කියලා විසාකාව සෝවාන් වුණාට පස්සේ දරුවෝ 20ක් වැදුවා පිරිමි 10යි ගෑනු 10යි අපි හිතන්නේ නෑනේ කවදාහක්වත් මේ පුරුෂයෙක් එක්ක ලිංගික ආස්වාදයක් ලබන්න පුළුවන් කියලා සෝවන් වුණාට පස්සේ ඒ මාසිතාඩු ඔක්කොම ටික එකතු කරලා লীලා තියෙන පරිච්ඡේදේ ඒ මේ සැක කරන වෙලාවත් තමන්ම භාවනා කරත් තමන්ටත් සැකයි. එහෙවතියෙදි මේ අසවල සෝවන්ලා නැද්ද කියලා අපි කොහොම කියන්නේ? ඒක බුද්ධ විෂයක්. ඒක බුද්ධ විෂයක් තියේදී අපි හිතන්නේ යම් කිසි කෙනෙක් සෝවාන් වෙලා බොහොම නිහතමානීව ගත කරනවා. අපි කියලා බැන්නයි කියලා. ඔබට මොන සීලයක්ද කියලා ආර්ය උපවාදේ උනාට පස්සේ වෙන්නේ මොකද? අපිට කවදාවත් භාවනා කරලා ඉදිරියට යන්න හම්බෙන්නේ නැහැ. ආර්ය උපවාදේ වෙලා. හිතල නෙමෙයි කරන්නේ. ඒ සුපබුද්ධ කුටි කතාවේ පේනවා ඒ තගරසිකී සරුවච්චන් වහන්සේ අහසින් වැඩලා පාරේ පහළ වෙලා පින්නපාත පාත්‍රයන් යනවා පින්නපතේ හොයාගෙන. එතකොට මේ සුබබුදු කුටි ඒ ආත්මේ <clears throat> සීතු කුමාරේ කුමරිකාව ගොඩාක් වට කරගෙන බීමත් අරගෙන කෑමත් අරගෙන උයන් කෙලියට යනවා. යනකොට දැක්ක මේ ආමතුරු ඉසසිට පල්ලෙහාට පොරවන බඩතුලේ පාත්‍රෙත් හංගන යනකොට කිව්ව නැද්දකින් විතරක් මේ මනුස්ස ජීවිතේ බලපංකෝ උයහිලා පල්ලෙහාට පොරවන කුෂ්ඨ රෝගියෙක් වගේ බිම්බලාගෙන එනවා. ඔහොමද ජීවිතයක් ජීවත් කරන බලපංකෝ අපි වගේ කාලා බීලා ඉන්න එපාය කියලා කෑරලා කෙල පිටක් දැම්ම බිමට. තගරසිකේ සරුවචනංශේ දැක්කනම් දැනගත්තනම් උන්වහන්සේ ඇවිල්ලා සමාහට අනුකම්පා කරලා කියන්නේ තිනකොට සමාව ගනින් කියලා. එහෙම කරන්න පුළුවන් අවස්ථාවක් තිබුණේ මේ ආර්ය උපවාදයට පැහිලා පැහිලා පැහිලා බුද්ධාන්තර කල්ප ගාන මුළු ඇඟ පුරාම කුෂ්ඨ රෝගියෙක් විදිහට තමයි අපේ සරුවචනංශගේ ශාසනය ආවේ. ඇයිල එක බණපදයක් අහපු ගමන් සෝවන්න. මේ මේ පිළිත කෙලවර වාඩි වෙච්ච හිඟන්න. සංඝයා බැඳගෙන භාවනා කරන එක එක්ක සෝවන් උනේ නැහැ. අනේ ඒ වෙලාවට ආව මනුස්සයා සෝවන් වුණා. එතන මෙහා පැත්තේ යනකොට හරකෙක් කැල්ල මැරුණා. මැරුණට පස්සේ පස්සේ සංඝයා කියනවා ස්වාමීන් වහන්සේ වහන්සේට ඇවිල්ලා බොහොම සද්ධායෙන් අඳ උපාසක මහත්තයා අන්න හරකෙක් කැල්ල මැරලා ඉනවා බඩ බොකෝ ඇල ඔක්කොම එළියේ. එතකොට බුදුසසුන් කියනවා එනකොට දිලිද්දෙක් වශයෙන් ආවට යනකොට සුපබුද්ධ කොට්ටි අදලිද්දෙක් සත්ත ආර්ය ධනයේ සහිතවයි ගියේ. එනකොට කාටවත් පේන්නේ මේ කුෂ්ඨ රෝගියාට ආංගිරි ගන්න කුෂ්ඨ රෝගියාට ඕව මොනක්වත් තියෙනවා කියලා. ඒතර සංඛ්‍යා වචනමක් කනවා සාංශ මේ තරම් එක බණක් අහලා පින් කරගන්න නිවන් දකින්න පුළුවන් කෙනාට ඇයි කුෂ්ඨ රෝගයක් ආවේ කියලා. ඇයි මෙතන සමාජේ පහත් තත්ත්වයකටපත් උනේ කියලා. ඒතකොට සර්වචන්ස් කියනවා තගරචිකී සර්වචන් වහන්සේට දැකලා ඉරියව් පිළිබඳ අපැහැදිලා කෑරලා කෙලපිටක් ගැව්වා. ඒතර අපි වැඩ කරන්නේ high tension wire එකක් එක්ක අපි දන්නේ නැතුව අත තිබ්බොත් වදිනවා. වදිනවා. ඒ නිසා සර්වචාන්සි කියනවා සිල්වන්ත කුඩා භික්ෂුවටවත් ගින්දරටත් සර්පයාටත් රාජකුමාරයත් එක්ක පුංචි කරලා සලකන්න යන්න එපා. හතර දෙනාම හරි භයානකයි. කොයි වෙලාවෙ රජ වෙයිදත් නැහැ. රජ වුණාට පස්සේ උල තියෙනවා. ඒ වගේ තමයි භික්ෂුවකගේ සීලය මොන විදියෙන්වත් කියන්න බෑ. ඒක උනත් සෝවන් වෙන එක පැත්තක තියන්න. ඒක උනත් සරුවචනසේ කියනවා ඇසුරෙන්මයි දැනගන්න පුළුවන් වෙන්නේ ඒ දීර්ඝ කාලීන ඇසුරකින් කියලා. අපි මේ එක එකනා ගැන මතපල කරන්න යනකොට අපි ප්‍රවේශම් වෙන්න ඕනේ අනුන් ගැන විශේෂයෙන්. ඒක කොච්චරද කියනවනම් Tamandවත් නැවත නැවත උරගා බැලීමකින් මිසක්ක ඔය උත්තරී මනුෂ්‍ය ධර්ම සහ අලමරිය ඥාන දර්ශන කියන එක මනින්න අමාරුයි. මේ ਸਰුවචනසේ සඳහන් කරනවා අච්චරා සංඝාත මත්තම් බිබික්ක වේ මෙත්තා චේතෝ විමුක්තිම් භාවෙය්‍ය අමෝගං තත් බික්කු රට්ට බින්නම් බුංජෙය කිය. එක මෙහෙම අසුරු සනක් ගන්න ඇඟිලි දෙක තුල අසුරු සනක් ගන්න ප්‍රමාණයක් මෛත්‍රී භාවනාව කරනවා නම් රට්ටු දෙන පින්න පාතේට ණය නැහැ කියලා. ඉතින් මේ අසුරුසන අටුවාචාන් වහන්සේ කියලා කියනවා මෛත්‍රී ධානයක් කියලා. එක චිත්තක්ෂණයක් දවසකට මෛත්‍රී චේතෝමුත්‍ය වඩනවා නම් එයා රට්ටු දෙන පින්නපාතේ බලන්න ණය නෑ. එක චිත්තක්ෂණයක් කියලා කියන්නේ ධාන මා ධාන වෙන්නත් ඕනේ නෑ මේ චිත්තක්ෂණේ තරම් බලවත්. ඒ වගේම බලන්න එක මොහොතක් සතියෙන් හිටියයි කියලා. අපි මේකනේ අව탁සීරු කරලා තියෙන්නේ. අපි කවදාකවත් හිතන්නේ අපිට මේ මිනිත්තු රට්ටු දින හතර සිව්වණක් මේ සිව්පතේට අපි ගෙවන ක්‍රමේ තමයි දවසට චිත්තක්ෂණ කීයක් සතියින් ඉන්නවද කියන එක. නැත්නම් චිත්තක්ෂණ කීයක් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න එරියවට සමබරව සම්මිතිකව ඉන්නවද කියන එක. එහෙම නැත්නම් මෛත්‍රී කරනවද කියන එක. ඉතින් ඉච්චරම අමාරු දෙයක් නෙවෙයිනේ. දවසට එක චිත්තක්ෂණයක් ඒක නිසා ওই නිස්සාරණයට දාන දීපු කණ්ඩායමක් දවසක් උඩහට ආවා. අපිට ওই දාන දෙන්න එන කණ්ඩායම් කවදාවත් භාවනා කරන්නේ නැහැ. ඒගොල්ලෝ බොහොම ගෞරවයෙන් පුවක් පලක් අහගෙන එනවා නිස්සාරණවනේ දායක පිරිස කියලා. ඉතින් දාන දීලිවල ඉතින් සාදු කියලා ගෙදර යනවා. ඉස්සර තිබුණෙත් නැහැ පහසුකම්. ඉතින් ආවට පස්සේ මං අහනවා මේ ඇත්තෝ බුරියෙන් පල්ලෙහාටද ලබනාත්ම සලකා ගන්න හදන්නේ බුරියෙන් උඩ කොටසද කියලා. ඒකට ඉතින් හිත නරක් වෙනවා ඒ අත්තන්. ඒ දාන දීලා බුරිය බල්ලයන්ට ඉතින් බුරියානි බලාපොරොත්තු වෙන මේ ආත්මෙ ඉදියාපා පූජා කරුවොත් ලැබනාරි බුරියාන් බලාපොරොත්තු. ඒකනේ අපි දාන කෙක්කට කියන්නේ. මෙයා පුළුවන් හරි ඉන්දියාප හරි පූජා කරන ලැබනාත්තු ඕගොල්ලෝ උද බුරියානි හම්බ වෙනවා. ඉතින් ඒගොල්ලෝ බුරියානි පිගානක් බලාගෙන තමයි ඉන්දියාපේ පූජා කරන්නේ. හැබැයි කන්දෙන් බුරියෙන් උඩට මොකක්වත් නැහැ. ඊට පස්සේ ඉතින් ඔක්කොමලා ඔටුවෝ වගේ ඔළුව පාත් කරගන්නවා අහනකොට. මං කො මේ මම නෙවෙයි අහන්නේ යම රජුරු අහන්නේ අපායට ගියාට පස්සේ. උඹලට සපේලා උත්තරයක් දෙන්න බැරි නම් අපි ඔයගොල්ලන්ගේ අවුරුදු 40ක් කාලා තියෙනවා මේකේ. අපි ඔයගලට අරිඹුවක්වත් දීලා නැහැ. අපි ණයයි. ඒ නිසා කර්මා කරලා මං කිව්වට අහන්නේ මං දන්නේ ඔයගොල්ලෝ මේ යකඩ ගෙට්ටුවෙන් එහාට ගියාට පස්සේ වෙන මේ යක්කු જાතියක්. මේක ඇතුළට ආපහු නම් බෝසත්ලා මහසෙලා තමයි. භාවනා කරන්න කවුද මේකේ භාවනා කරලා තියෙන්නේ? එක් එක්කත් නැහැ. ඇනලා කියනවා කරලා තියෙනවනම් කියන්න. කියනවා අනිත් එක්කනාට. වයසක අම්මා කෙනෙක් අතීස්සුවා. ඊට මං කෝ අම්මා මට පුදුම සතුටයි මේ මුළු සෙනගටම නායකත්වය දෙන්න වන. අනේ හාමුදුරනේ මං එච්චර දෙයක් කරලා නැහැ. මම අර භාවනා කරලා තියෙනවා කියන අතීස මං කෝ කමන්නේ මගේ කටහඬෙන් කිව්වොත් ඒක තැර වැඩි. අම්මගේ කටහඬෙන් කියන්නකෝ මොකද්ද කර භාවනාව? හාමුදුරනේ මං එච්චර කරලා නැහැ. මට අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ කිව්වලු මලක් කිපෙන තරම් එක හුස්මක් දවසකට සතියෙන් ගන්නයි කියලා. මේ මලක් අරගෙන ඉඹිනවා වගේ දවසට එක හුස්මක් සතියෙන් ගන්න කියලා මං එදා ඉඳලා සෝවාන්ස අඩු ගානේ හුස්ම දෙක තුනක්වත් සතියෙන් ගන්නවා කියලා. ඉතින් මේක කාට හරි බෑ කියන්න පුළුවන්. මට මේ හුස්මක් ගන්න බැරි තරම් රාජකාරී තියෙනවා. හුස්මක් ගන්න තරම් වතපිලිවෙත තියෙනවා. ඉතින් ඒ නිසා අසුරුසනක් මෛත්‍රී භාවනා කරනවා එක මලක් කිමින තරම්. පයක් බිම තියනකොට එක පයක සක්මන කියන්නේ මොකද්ද කියලා. මේක අල්ලලා දුන්නට පස්සේ මේක දෙකක් කරන්න, තුනක් කරන්න. ඉතින් ඒකට අහන්න හිතනද පරිේෂණ කරන මොකද්ද බාධා කරන්නේ කියලා. අවිද්‍යාව සහ තෘෂ්ණා දෙකම ඇතුලේ තියෙන. අපි හිතනවා නෑ නෑ බුද්ධ ශාසනය ඉවරයි. දැන් වහිනවා. ඍතු ගුණයේ තියෙන ග්‍රීෂ්ම ඍතු ඇඟ උෂ්ණයි ඒ නිසා භාවනා කරන්න බෑ. කුසීත වස්තු 8ක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. හැම වෙලාවෙම අරික් කාලක් වැඩ. කුසීත වස්තු වලින් 8න් එකක් වැඩ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් හේතු දක්වන්නේ අන්නේ විදිහට කුසීත වස්තු අරික් කාලක් පෙන්වන්න තමයි. ඒක පෙන්නකොට කොලේක ලියා ඉඳලා බලන්න මොනතරම් නිහීනද කියලා. විශේෂයෙන් භාවනා කරන පිරිස වලට ඒක ධෛර්යයක් වෙනවා අපි. අපි කරන ගමන් නෙමෙයි කියන්නේ. නොකරන කෙනාට නම් ඒක තවත් ලැජ්ජාවට කාරණාවක් වෙනවා. ඉතින් මේ කරගෙන කරන කියොත් ඔය අලමරිය ඥාන දර්ශනෝ උත්තරී මනස ධර්ම කියලා කියන්නේ ඒ තරම්ම දුර්ලභ වස්තුවක් නෙමෙයි. අසුරුතනක් මෛත්‍රී භාවනා කරන. එහෙම නැත්නම් ශුන්‍යාගාරේ අබිරමාමීටි. මම මගේ ජීවිතයේ එන්නේ එන්නේ විවේක වෙන තැනට ගෙනියන්නේ එනතන් කාර්ය බහුල වෙන තැනකට ගෙනියන්නේ. අරණ්‍යයටද යන්න හදන්නේ ගමටද? නැත්නම් ගමේ ඉඳලා නගරයටද? නගරේ ඉඳලා රාජධානියටද? ඒවට යන්න යන්න මේක නැති වෙනවා නම් මගේ තියෙන මොළ ධාතුව පාවිච්චි කරලා ශූන්‍යාකාරයේ පැත්තට ඒ ගත කරන දේ හරියටම පිට ගියේ හිත නැවත තමන්ගේ අරමුණට ගෙනත් තියාගත්තා වගේ තමයි. බාහිරයට ගියේ හිත දැනගෙන මම ඉන්නේ අගෝචර භූමියේ අජ්‍යත්තේ නෙවෙයි මම මේක දැනගෙන මම ගෝචර අජ්‍යත්ත භූමියේ තැම්පත් කරනවා කියලා යෝගාවචරේකට කමඨහන සුද්ධ වුණා නම් එයාට ලක්ෂිකුත් එකක් ක්‍රම තියෙනවා මේ තියෙන තැන ඉඳලා ඉස්සරහට ටික ටික ටික ටික මල් මාලයකට මල් ලමුනන්න වගේ දවසකට පියවර හතක් අටක් වතුර බාල්දියක් ගේන්න යන ගමන් නාන්න කන්න බොන්න යන ගමන් කරන්න පටන් අරගත්තොත් මේ සේරම මේ අලමරිය ඥාන දර්ශන වලට උත්තරී මනස ධර්ම වලට වැඩ. ඒ නිසා මම සමාජලාට හේතු කරුණු දක්වනවා. අපි යම් වෙලාවකට එnde ende ende ende තිබුණටදී සීලයක පිළිහිටලා සමාධියක් පිණිස උදේකලාව පිණිස විවේකයේ පිණිස ක්ෂණ සම්පත්තියේ පිණිස කටයුතු කරන්න කාටත් හොරේ. ඉදිරියට යනවනම් ඒකන අනිවාර්යයෙන්ම සෝවාන් මාර්ගස්ත්‍ය කියලා කියතයි. සෝවාන් මාර්ගස්ත්‍යත් ආර්ය අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයට වැඩෙනවා. මම මේ සාහතික දෙන්න හදනව නෙවෙයි. මම මේ කියන්නේ ධෛර්යයක් ඇති කරගන්න Taman ටික ටික ටික ටික ටික ඒ විදිහට වැඩෙනවා නම් ඒ වැඩිම වෙන්නේමත් පෙරකල පිං නිසා මේ අපි පිම්බීම නිසා ප්‍රතිපදාව නිසා. එයිසා ඒ වැඩේ කරන ගමන් අනුන්ට කියා පාණ්ඩ යන්න එපා. අන්නේ විදිහට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන එක සංඝයා වහන්සේලා තුලින් යන්න පටන් අරගත්තොත් මහා ලොකෝට වටාත්තක් කරන බණ කියන්න ඕනේ ඒක නිහඬ බණක් වෙනවා. ගියත්තන්ට ඒක ආදර්ශයක් වෙනවා. එතකොට අගාරාසග අනාගාරාච උබෝ අඥාඤ්ඤ නිශ්චිතා ආරාධයන්ති සද්ධම්මං යෝගක්ඛේමං අනුත්තරං එතකොට මේ සංඝයා ගිහියෝ වඳින්නේ ලොකු කාර්කක් තියෙන හාමුදුරන්ට නෙවෙයි ලොකු පට්ටම් තියෙන හාමුදුරන්ට නෙවෙයි Tamanට ආදර්ශයක් පෙන්වන කෙනාට දැන් අද ඒකේ අනිත් පැත්ත ඇරලා තියෙන්නේ අද සංඝයාට ආදර්ශ ගන්න වෙලා තියෙන්නේ භාවනා කරන ගිහියන්ගේ උඟා කර්මස්ථානාචාර්යවරු අද ගිහියෝ නිසා සංඝයාට පිටරටින් ආයෝජනය කරන්න ඕනේ කර්මස්ථානාචාර්යවරු. ඒ මොකද සංඝයාටින් අර මේක සලකන්නේ අත්තිනකෝ මේ උත්තරී මනුස්ස ධර්මා කියනක සලකන්නේ අපිට ප්‍රශ්න ඒ ප්‍රශ්න එහෙමම තියෙති. චිත්තක්ෂණේ චිත්තක්ෂණේ මලකට මල් මාලකට මල් ලැබුණා වගේ දවසට මලක් කිමින තරම් මේ සතිය පිහිටුවාන යන කටයුතු කරොත් අර මෛත්‍රී භාවනාව අසුරුසනක් ගහන කරන පමණින් හිත ඒකෝදි භාවයට එනවනම් රට්ටු දෙන පිණ්ඩපාතේ වළඳලා සිව්පස්සේ වළඳලා අපිට නායකාරයෝ වෙන්නේ අන්න ඒ වගේ අපිට මේක ඉදිරියට ගෙනියන්න පුළුවන් වුණොත් මේක නැති 2500 නෙවෙයි අපි ඉපදිලා තියෙන්නේ විතාමත්ම පරිවර්තන යුගයක කියලා. අපේ પરම්පරාව. මේ රට ගිනි ගනිද්දී මේ මත්කුඩු ද්‍රව්‍ය පැතිරෙද්දී මේ පෘථුතලේ රත් වෙද්දී මේ පරිසරයේ කෙලෙසෙද්දී අපි මේ කරන හැම චිත්තක්ෂණයකින් පෘථිවි තලයේ සැනසෙනවා පරිසර දූෂණය අඩු වෙනවා මුළු ලෝකෙම දූෂණය අඩු වෙනවා අපි ලෝකයා කරන සියලු වැරදි වලට සමාව දීලා අපි ඒක සමණයටපත් කරනවා ආන්නේ නිසද්ද හමුදාවට ඒකට කියනවා කොන්ෂස් සාමි කියලා. එකතු වෙන්න අපි තරයේ අදිෂ්ඨාන කරගනිමු. අදිෂ්ඨාන කරගෙන මැරෙන්න ඉස්සෙල්ලා අපිට ගත්ත පීවරේ ඉදිරියට යන්න පුළුවන්. ඒකත් අපිට ලෝකත් එක්ක හදා බෙදාගෙන යන්න පුළුවන් කියන ඒ පෙරමුණේ සංගරත්තේ තියෙන පුදුමාකාර පෙර අපේ ආචාර්යවරුන් වහන්සේලා විසින් උපයන ලද වටිනා කීර්තිනාමයක්. උන්වහන්සේලා ඉක්මවලා නම් යන්න බෑ. ඒ තරම් ಗುಣ කඳක් තියෙන්නේ. අපිට පුළුවන් මට්ටමට යන්න. ඒ නිසා සීළු දෙනා වහන්තේලා ඒ අදිෂ්ඨාන ශක්තිය ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව සහ ධර්ම දේශනාවලිය නිමාව සටහන් කරනවා. සීළු දෙනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා